මම දැඩිසේ එක අධිෂ්ඨානයක් ඇති කළා විදායක ජනාධිපති ක්‍රමය මේ රටින් තුරන් කළ යුතුයි. ඒ සඳහා මේ ගතවෙච්ච කාලේ හැම තැනම ගිය. මම ඒ තැටිය තට රත් කලා. රත් කල්ලා රත් කල රත් කල්ලා ජනවාරි අටවෙන්දා රොටිය දැම්මේ බැ රොටිය බාගෙට පිච්චුනේ. ඔයි බාගෙට පුච්චගත්තේ අන්තා. මීට පස්සේ ජනාධිපතිතුමාට හිතෙච්ච හිච්ච වෙලාවට කේන්දරකාරයෝ කියන වෙලාවට පාර්ලිමේන්තු විසිරවන්න බෑ. නමුත් ඇටි රත් වුණ මදිදෝ මන්දා බාගෙට පිච්චුණා රොටිය. දැන් තැටිය නිවිගෙන යනවා. මං කල්පනා කළා තැටිය ආයිත් රත් කරන්න පටන් ගන්න ඕන. තව රොටියක් තියෙන පුච්චන්න. ඒ මේ රටේ මැති මැතිවරණ ක්‍රමය වහා සංශෝධනය කළ යුතුයි. ඉදිරියේ පවත්වන මැතිවරණය හරිම සාධාරණ මැතිවරණයක් කරලා පෙන්වන්න රටට මෙන්න මෙහෙමයි මැතිවරණ පවත්වන්නේ. ජනාධිපතිතුමනි අධිකාර ගන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මහා මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තු විසිරුවලා දාන්න. ස්ථාවර ආණ්ඩුවක් අපට ඕන.